සමාන්තා Amém. සත්‍යාකාරයෙන් පාරමී පිරුවා ලෝකනා උපරජාන මහන්සියලා කිසිමක නමකකින් නියත කරනවා එහෙම තමයි ප්‍රයත්නයන් සිදු ආත්මයේදී මුලිකත පම්පාවට කරලා නවතාව ලෝකනා පම්පාවටදී ඉතින් දේවල වරු මෙන්නා ඉන්පසු තමයි පාපමා මෙලු බලලා එදා කිවල් වරු

You know, like හැම කෙනෙක්ගේම ප්‍රාර්ථනාව ඒ ප්‍රාර්ථනාව නිසා ලොකු ප්‍රයත්නයකින් භාරතනා ශිෂ්ඨාන මෙන්න මේ නිසා මේ භාග්‍යදර වශයෙන් සමන්නාගත නිසා Африка, Армения. වෙන් කරන්න බැරි ආකාරයෙන් බුදු කෙනෙකුට සමාන ආකාරයෙන් විචිත්ත විවේකයේ උපදී භාග්‍යවතුන් වහන්සේට පතවාරාසකේ ඊළඟට භවයේ මනස ගමන ඒ කියන්නේ සංසාර දෙවෙනි එක. දෙවෙනි එකෙන් තුන්වෙනි එකට. තුන්වෙනි එකෙන් නැගී ඉස්සර හතරවෙනි එකට. හතරවෙනි එකෙන් නැගී ඉස්සරලා අරුත් සමාපත්තියේ ආපාසඥායකට. ඒකෙන් නැගී ඉස්සරලා විඥානඥායකට. ඒකෙන් නැගී ඉස්සරලා නේව සංඥානාඥායකට. අවිඥානඥායකට. ඊළඟට ඒකෙන් නැගී ඉස්සරලා නේව සංඥානාඥායකට. එතනින් නැගී ඉස්සරලා නිරෝධ සමාපත්තිය සමාන. මේ විදිහට අනුපිළිවෙලෙන් තමයි සාගතයන් වහන්සේ ඒ සමාපත්තිය සුවිදිනේ කරන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේට බබවාසික කියනවා. එවැගේම භාග්‍යතුන් වහන්සේ දස සංඥාවන්ගෙන් සමන්නාගත. අනිත්‍ය සංඥා, අනන්ත සංඥා, පහාන සංඥා අසුභ සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, අනිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනිත්‍ය සංඥා, ආනාපාන සති. කියන මේ සංඥාවන් 10යි සර්වඥයන් වහන්සේ ඉතාමත් විශේෂයි. අනික් අයගේ සංඥාවන්ට බැහැිය පුදුමාකාර ශක්තියක් සර්වඥයන් වහන්සේගේ සංඥාවට ඉමේ. ඒ කියන්නේ පහ චිත්ත සංකාණයේ පාරිසුද්ධත්වයේ ඉතාමත් ශේෂයි. වෙන කෙනෙකුට ඒ වගේ පාරිසුද්ධත්වයක් ලබන්නට දුක් කෙනෙකුට වෙන කෙනෙක්. ලෞතනා දුක් කෙනෙකුටම තවත් ලෞතනා දුක් කෙනෙක්ගේ සංකාණයේ සම වෙනවා. හැබැයි ලෝකයේ වෙන කිසිම කෙනෙකුට සම කරන්න බැහැ. ඒකයි අසම සමගුණී යුක්තයි කියන්නේ. මෙවැනි ගුණයක් අපේ පරිවර්තනය මහත් කිසිදෙමු. ඒ නිසා භගවාදී සරණ්‍යයන් වහන්සේ දස අසුභයන්ගේ සමාජගත. උතුමාකට විනීතක විපුප්පක විචිත්තක විඛානිතක අතවිත්තක හත විචිත්තක කුලවක ලෝහිතක අට්ඨික කියන මේ අසුභ සමාපස්තේ सर्वाचे मानचे कामांचे आणि प्रयत्ने समापाती देवो आणि प्राधान मानशीला देवो सावकिक मानशीला हजे नम सर्वचे मानचे लभो ये सावकी ज्ञान सावकीय අර ශාන්තියේ ඥානයේ සම්පරණය. ඒ වගේ මේ තත්ත්වය සර්වඥ මහන්සියගේ සම්පාණිය පවතී. ඒ නිසා තමන් සුබ යකින් සමන්නාට නිසා භගවතුන් සාමාන්‍ය මාර්ගයේ දසබල ඥානයෙන් සමන්නාටයි. භාගවතුන් වහන්සේ කියනවා දසබල ඥාන 10යි. කාය බල 10යි. කාය වශයෙන් දැරුවා ඥාන වශයෙන් දැරුවා දස ආකාරයෙන් තියෙන දසබල ඥානය කියන්නේ. ඒ කියන්නේ නානා ඥාන අම්ම විපාක ඥානෙ සබ්බත් ගාමිනී ප්‍රතිපදා ඥානෙ අනේක ධාතු නානා ලෝක ධාතු ඥානෙ ඉන්දිය පරෝපරිය අපේ ඥානෙ ඒ වගේම නානා මුත්‍තික ඥානෙ ධ්‍යාන සංකේත ඥානෙ කුප්පේ නිවාස ඥානෙ දිප්පක ඥානෙ සහ ආසෝෂ ඥානෙ මෙන්න මේ ඥානයන් තමයි සමානයි ආනාපාන ඥානය කියන්නේ හේතු හේතු දෙකම දන්නන් වල. සමථප්‍රඥ ඥානය කියන්නේ මේ කර්මයේ කුපියේ කොට සෑම සම්පේක්ෂම ආවේ බව නොනිය. සම්මත නාමිනී ප්‍රතිපදානයි කියන්නේ ලෝකේ ඕනම තැනකට යන්න පුළුවන් ආවිදේ ඒ සියලුම මාර්ගයන් සර්වඥානයි. දැන් අපාය ගාමී මාර්ග අපාය මාර්ගේ තියෙනවා. දිවි ලෝක මාර්ගේ තියෙනවා. බ්‍රහ්ම ලෝක මාර්ගේ තියෙනවා. සෝවාන් ඵලයේ මාර්ගය කියන්නේ තියෙනවා. සතරදාගාමී මාර්ගය කියන්නේ තියෙනවා. අනාගාමී මාර්ගය කියන්නේ තියෙනවා. අරියත් මාර්ගය කියන්නේ තියෙනවා. ඒ වගේම අරියත් වේද වශයෙන් බුද්ධත්වයේ ලෝක ප්‍රාමුඛත්වයේ යන මාර්ගය. මේ මාර්ග කොහොම සර්වඥ සීමෙනෙමි ඒ වගේම නානා දාන තෝකදාන ඥාන ඒ කියන්නේ ඒකනාගේ ධාතු සංයෝජනයේ අනුව අටවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර ධාතුන්ගේ ස්වභාවය අනුව එක එකනාට එක එක සංඥා එක එක සංඥා තියෙනවා නානා සංඥා ඉතින් ඒවා ඕනෙ කෙනෙක්ගේ තියෙන ස්වභාවය සර්වඥ මාස්ටර් ඒ වගේම ධ්‍යාන සංකේතණානේ කියන්නේ ධ්‍යානයක් ලබාවම මම අහවල් ධ්‍යානයේ ඉන්නේ අහවල් කෙලෙස් ඇති කරගෙන ඉන්නේ මම පළවෙනි ධ්‍යානයේ ඉන්නේ එකෙන් මෙච්චර කෙලෙස් හටපත් කරගෙන තියෙන්නේ මම දෙවෙනි ධ්‍යානයේ ඉන්නේ තුන්වෙනි ඉන්නේ හතරවෙනි ඉන්නේ මේ සමාපatti ලබනකොට ඒක අදාළ සංකේත ක්‍රියාවක් සර්වඥ වහන්සේට කියන්නේ. තමන් වහන්සේලා කියන හැම දෙනාගේම අදහස බලලා අදහසට අනුරූපව අදහස් ප්‍රකාශ කරනවා. ඒ වගේම ඉන්දිය පරෝපකාරය කියනවා. යන්නේ ඉන්දිය ධර්මයන් සුමාකාර විදිහට වැඩිලා තියෙනවා. ඒ වගේම අනික් අයගේ ඉන්දිය ධර්මයෙන් මැනවින් අවබෝධ කර ගන්න පුළුවන්. අවබෝධ කරගෙන ඒ ඉන්දිය ධර්මයන් අනුකූලව තමයි ධර්මශාස්ත්‍රය. ඉන්දිය ධර්ම විශ්ලේෂණයක් තියෙනවනේ කෙනෙකුගේ ඒ විශ්ලේෂණයම සර්වඥයන් වහන්සේ නෝනිලා. දැකලා ඒ අනුව ධර්ම විශ්වාසය. රූපී වාසනාය පෙරමල පිළිවෙත දන්නා නුවර. මේ නුවර සර්වඥ මහන්සියගේ උපේ මාඥානයේ නාමකතේ. ශ්‍රාවකයන් මේ ළඟම සාරෝග්‍ය දැක්වට සමහර සාරෝග්‍යින් දෙක ධාර්මයේ කරන්න පුළුවන්. සමහර සාරෝග්‍යින් ධාර්ම දෙකයි. සමහර අය තුනයි හතරයි වෙන්නේ. සීකරන්න පුළුවන්. එක එකනා කියන්නේ සසර ප්‍රාර්ථනා කරයි. ඒ වගේම බාහිර සාසනයෙන් බහැර ඉන්න රාත්‍රී ධර්ම පුරවන කල්පස්තේ ඉඳලා සීකරන. සාසනයෙන් බහැර වෙන්නේ. ඉන් එහාට මේ කරන්න බෑ ඒ සුබුල වෙන්නේ. නිසා ඒ වගේම පරිවර්තයන් වහන්සේගේ පාපවල අසුභාන්තාවකේ මහන්සියලා පුළුවන් කල්පනාශියක් තියෙනවා. අත්‍යවශ්‍යම දෙනාම අනුකූලව අල්ප ඒකාන්තයේ කල්පනාශියක් තියෙනවා. ඒක එක රහතන් වහන්සේලාගේ ශක්තිය අනුව ඔය අසුභාන්තාවකේ මහන්සියලාගේ සමහර ඒ වගේම පතේ බුදුරජාණන් වහන්සේ නමකට ධ්‍යානසීය පරතරත්‍ය අපි ඉගෙන ගන්න ඕනේ. ලෝකනා ආකිනාය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අතීත ඥානයේ අනන්ත පරිමාණ ප්‍රමාණයක් සිහි කරනවා හැකියි. සීමා කරන්නේ තුබේ ඥානය. ඒ නිසා ගමන් ශීලයේ ඊළඟට දීප්තකප්පලා දීප්තකප්පලානේ සත්‍යයක් මුල්දී නැරෙන උපදින සියලු සත්‍යයන්ගේ දකිත පුළුවන් ඥාන ඕනම කෙනෙක් මේ සත්‍යයක් තුළ බැලෙන උපදින සත්‍යෝ සර්වඥ සංස්කෘතිය ඒක උපමායන දාපලා කියන්නේ ඊවල ටිකක් දෙපැත්තේ කියන සර්වඥ සංස්කෘතිය තියෙන මූලික මූල බලාගන්න කියලා දෙකක් තියෙනවා මේ දෙවල් දෙකේ ඉන්න අය අර ගෙදර ඉස්සරහා ගෙදර ඉන්න අය අනිත් ගෙදරට යනවා. ඒ ගෙදර ඉන්න අය අනිත් ගෙදරට යනවා. අර මාර්ගයෙන් හිතවත් වෙන්න අන්නේ මාර්ගය වාගේ කියනවා බුදුජාණන් වහන්සේගේ බුද්ධ ඥානයේ මැරෙන උපදේශ සත්‍ය බලන්නේ මේ විදිහට මම ආවා කරන්නේ. එච්චර කරපු මාර්ගාඥාන සම්පියක් සරල කරනවා. දෙපිටට ඊළඟ ආත්මික ඥානෙ සියලුම ආත්මව ධර්මයන් ශේකරන්න පුළුවන් වෙනවා. ආත්මික ඒක ආත්ම කියන්නේ කෙලෙස් බලය. අනන්ත සංසාරයේදී අපිට අපේ සිත්තර පල්ලෙමින් එන අපසර කේතන. මේ ඔක්කොම පිටකන. ඒ ඔක්කොම යටපත් කරන්න පුළුවන් සත්‍ය තියෙනවා සර්වඥ මහන්සිය තියෙනවා කෙනෙකුගේ සංස්ථානයක් කියලා බලනවා ඒ අය ගැළපෙන හේතු ධර්මයන් අනුරූපව උපදෙස් දීලා ඒ ආශ්‍රවයේ ඥානය අවබෝධ කරගන්න ශක්තිය ලබා දෙන්න පුළුවන්. මෙන්න මේ වාගේ රසබල ඥානයෙන් සමන්න. ඒ නිසා භගවාර්ථනි. ඒකට කායවල ලහයයි. කායවල භාගයෙන් කියනකොට සත්‍යන්ත ඇතුළු දස දානහක්ගේ බලයක් සර්වඥයන් වහන්සේ තියෙනවා. මිනිස්යාගේ නම් අන්තිම පුරුෂයාගේ දස කෝටික කාය බලයක් සර්වඥයන් වහන්සේ තියෙනවා. මේ මේ සමානාර්ථ නිසා භාගතුන් වහන්සේට බබලාර්ථකි. ඒ වගේම සර්වඥයන් වහන්සේ සත් අභිඥාවන්ගේ සමානාර්ථ අභිඥාව එතකොට ඉත්‍ත්‍යවිද ඥාන, විපස්සෝත ඥාන, පරිත්‍ත්‍ය විචාරණ ඥාන, උපේ ඥාන, දීප්‍රකල්ප ආස්වාදය. කියන මෙන්න මේ ඥාන අය. එතකොට උපේ ඥාන, දීප්‍රකල්ප ආස්වාදය කියන එක දස බල ඥානෙ කියන්නේ. එතකොට ඉත්‍ත්‍යවිද ඥාන. ඉත්‍ත්‍යවිද ඥාන කියන්නේ ඕනම වෙලාවක තමන් හඳුන්වන්න පුළුවන් ඕන දෙයක් ඕන දෙයක් පවා පාන්න සාධාගේ දක්වන්න පුළුවන්. ඕන තැනකදී ඕන ඉරියව්වකදී අහසේ Tamante ඉරියව්ව කොහොමද? එවැනි කාර්යාලේ පහන් පුළුවන් ශක්තිය තියෙනවා. ඒ වගේම ඕනම තැනකදී සර්වත්‍ය මහන්සිය දිව්‍ය ප්‍රඥානි මේ ලෝකතාවයේ තිබෙන සෑම සත්‍යයක්ම තා අනුකූලයි. ඊවසෝඥාන. පරචිත්ත විඥාන ඥානයේ සෑම කෙනෙකුගේම සිත් සතන්තුක පාවින සිතේ ස්වභාවය දැකලා ඒ අනුව ක්‍රියාත්මක ඉතින් මෙන්න මේ ගුණයන් සමන්නාගත නිසා භාග්‍යවතුන් වහන්සේ භවආත්මයෙන් සමන්නාගතයි කියලා කියනවා. ඊළඟ භාග්‍ය සාහන දේක විශාල ඥාන හතරක් සති විශාල ඥාන කියනවා. මෙන්න මේ කවුරු සාමාන්‍ය ඥානයෙන් සවන්නා. ආයෙත් කිසි කෙනෙකුට මේක අසත්‍යයි කියලා පෙන්වන්න බැහැ. ඒ කාන්තේම සත්‍යයි. මොකද මේ විශාල ඥාන හතරේ බුද්ධ දේ විශාලයි. ආශ්‍රම කේ විශාලයි. නෛර්යානික අපි ඉස්සරහට අන්තරාය ධර්මයන් ජීවිතවලදී මෙන්න මේ හතර ලෝකයේ කිසිම කෙනෙකුට කියන්නට මේක බුද්ධත්වයේ රෝග නෙමෙයි දෙන්නේ. සව කෙනෙකුට නම් ආශ්‍රම ඥානෙ ලබා ඒ වගේම සර්වඥයන් වහන්සේ අතීතයේ පිළිකත වෙලා කිසිම දවසක කරගන්න කිසිම හැකියාවක් නැහැ. ඒ වගේම වර්තමාන සිහිකරනකොට ඕනම දෙයක් ඕනම කෙනෙක් අහන ප්‍රශ්නෙට ශනිකව නිත්‍ය පිළිතුර දෙන්න. දැන් බුදුරජාණන් වහන්සේ සමීපෙට මොනතරම් වාද කරන්නේ මොනතරම් විග්‍රහ කරන්නේ ගියොත් ශිෂ්ට රත්නයන් බවට පත් කරලා හේතු සම්පන්නයේ නිවනට පත් කරනවා. එහෙම නැත්නම් අමබල නිවන් සුව අවබෝධ කරගන්නවා. එහෙම නැත්නම් බුද්ධ ධර්ම කියන සංඝ රත්නයේ සරණ යන්න මඟ වෙනවා. අන්නේ ස්වභාවය සර්වඥ සංස්කෘතියේ ඒ නිසා බලවාදී මෙන්න මේ තිබුණු ශ්‍රේෂ්ඨ ගුණ අනාපේදී අපේ පරිවර්තන මහන්සේ සාම ශ්‍රේෂ්ඨයි. මේ මාතෘකාට විතරයි මෙන්න මේ වගේ කාර්යයන් පිළිබඳව නුවණින් අපි සලකනකොට ඔය එක කරුණක් පිළිබඳව කොහොමද කරන්නේ? ඔය කරුණ ටික තමයි වැඩි විස්තර දැනගන්න පුළුවන් නිත්‍යත්වයේ පණ ටික තියෙනවා. දැන් ගැඹුරුයි. ඒක දැනගන්න පුළුවන්. විසුද්ධි මාර්ගයේ කියන කෙටි බබාවෙක් කරේ. ඉතින් මේ වගේ ගුණ අපි දැනගන්න දැනගන්න පුදුම භක්තිය පුදුම ගෞරවය අපේ සර්වඥයන් වහන්සේ කෙරෙහි අන්නේ කියන ස්වභාවයේ සර්වඥයන් වහන්සේලාගේ සම්මානයේ ස්වභාවය බුදුරජාණන් වහන්සේගේ පරිවර්තනා ඥානය කියන ඉතාම වැදගත් ස්වභාව ලක්ෂණයක් තියෙනවා. දුරේ සම්තෝ උපාදින්ති හිමවන්තෝ වපතු. අසංචේතන නිස්සාති පත්‍චිකිත්තාය කාලසාති. මේක සර්වඥයන් වහන්සේගේ සර්වඥතා ඥානය කියන ඉතාම බලවත් දුරේ අනුත්ව ප්‍රඥාවේ තීක්ෂණ අනුත්ව අවශ්‍ය. දැන් භාගතුන් වහන්සේ ලෝකේ මහා භාගතුන් වහන්සේගේ ජීවිතාරාමයේ සාමර්ථයෙන් ඉඳයි අපි කියන භාගතුන් වහන්සේ කොහොම ප්‍රමාණිකව අනුපිළිවෙලින් සීලයේ කරනවා කියන්නේ ඒක කියනවා විද්‍යාන මහන්සියගේ පුත්‍ර කුක්තියේදී කුජේ බලම. කුජේ බලම මිච්ඡ පච්චාපත්ත මිච්ඡ කුරයාම මිච්ඡ මතිමනාම මිච්ඡ අතිමනාම මිච්ඡ කියන්නේ. කුජේ බලම මිච්ඡ කියන්නේ උදෑසන අවදී අනුමෝදේ පටන් දවල් 12 වෙනකම් සිදු කරන දුක්ති. ඉත පාස්කාරය කරන්නේ අනුගෝලනා කරන දේශනා කරන්නේ ලෝකයට පිටේන කාර්යය. ඒක අනිවාර්යයෙන්ම කරන ඥානි මණ්ඩන සුගතෝ ආදී අනුශාසනා කරනවා. ඒකේ වෙන්නේ කාලේ තාසනය. පස්චාපච්ච කිති කියන්නේ දවල් දෙලනේ නම් එන්නේ පය වෙනවා. ඒ තමන් මාසේ සමීපයේ දෙන සෑම හිතෙලි විශ්වවිද්‍යාල පාස් පාස් ආගෙන මේ සිව්වාරක් පිළිදෙට ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ධර්ම කමඨහන් ඒ සෑම දෙයක්ම කෙරෙනවා ඒ බුද්ධ කුටි විතර. එන්නේ පයින්ද රාත්‍රී කහකරපා කුරියා. ඒක ස්වාමීන් වහන්සේලාගේ කාර්යය. රාත්‍රී කහයින්ද රාත්‍රී දෙවදා මැද වෙනවා. ඒක දෙවියන් කම්පියන් අතර ධර්ම සාකච්ඡා ධර්ම දේශනා පවතී. කාර්තිකයේ සිට අනියෝයි දක්වා තියෙන පස්චිම යාමය කොටස් තුනකට බෙදෙනවා. කාර්තිකයේ දෙකේ සිට තුනයි දෙක දක්වා සමාන වහන්සේ සප්පන් භාවනා කියන්නේ. තුනයි දෙකේ සිට හතරයි තුනිය දක්වා සීල සේයාවයි සැදෙනවා. තවකට ලැබෙන්නේ පැයකට විනාඩි 20යි. තුනයි හැමදේ පිට අය කරපා නැවත වාරයක් ලෝකේ යනවා. බුදුස් කුමකියම සමාතර සමවැදිනා ලෝකේ දිහා බලනවා මම පාරකට පීඩේ කරපාරේ. අන්නේ බලන විතරේ සර්වඥයන් වහන්සේගේ ආකාරය බොහෝම ඒ කියන්නේ සම්පූර්ණ සමාධිය තුළ සර්වඥ මහන්සියගේ පිළිත ලබාගෙන ඒ සම්පත්‍ය අය නිවන් අවබෝධ කර ගන්න අය මගපල නිවන් ශ්‍රේ ලබන අය බුද්ධ ධර්ම ස්වාමී කියන රත්නත්‍රේ සරණයි මොන මොනවාගේ ධර්මයේ කොතන හරි ඥාන සර්වඥ මහන්සියගේ බුද්ධ ඥානයේ මොන වගේද වෙන්නේ? සුදේශම්කෝ ප්‍රකාශයෙන් කිමමස්සෝ කවද? හිමාල පර්වතයේ නරකිනාගේ මේ. ඒක සර්වඥයන් වහන්සේගේ උපාස්කම් කරනා ඒ කර්මයේ කර්ම නිමිති වශයෙන් පහළ උපාගයෙන් තැගෙන්නේ වික්ෂුන් වහන්සේ දැයිද කිව්වා ස්වාමීන් වහන්සේ සුසුසු කියලා තවත් සංගම කරනවා දිවාරාත්‍රි දෙකේ කියන ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා අනිදි ඔය සුසුසු කියලා දැක්කම කරන්නේ ඌර වන්නකට කාර්යයක් මේ ස්වාමීන් මේ දිවා රාත්‍රියේ කෑ ගහන මේ විඤ්ඤාත පිටවල හොඳයි නේද කියලා. ඒ වෙලාවේ සර්වඥයන් වහන්සේ දේශනා කළා මහණෙනි ඔය දුන්න සූත්‍රය අවුරුදු 45 පූර්වවලුගේ පාපිත වැඩිය බලගත් පාපයක් කරනවා මම දෙන්නේ. මම කිරිය වඩලා තියෙනවා. එන්නේ අර සර්වඥයන් වහන්සේගේ ස්වභාවය සංසාරයේ තියෙන ස්වභාවය. මෙන්න මේ වාගේ හේතු ප්‍රත්‍යය අපේ සරුවත් රාජවංශ ගැන මහන්සියේදී තියෙනවා. ඉතින් ඒ වාගේ මුතුන් ශ්‍රේෂ්ඨත්වයේ දරන තුන් දොරකේ ශ්‍රේෂ්ඨ වූ මහා උත්තරයන් වහන්සේ තම අපේ සම්බුද්ධ ශාසනයේදී අපේ සාමක මහන්සිය වශයෙන් අපි කරුකරන උත්තරයන් වහන්සේ නමගේ ධර්මයේ අදාළ ඉතින් මෙවැනි ගුණයක් ඇති උත්තරයන් වහන්සේගේ ජීවිතය මාකාර හේතුත්වයකට පත් වෙනවා. ඉතින් ජීවිත හේතුත්වයකට පත් වෙන්නේ සතර ස්වයේ පාරමිතිය පුරාගෙන ඒ ගුරුතුමා වහන්සේලාගේ උතුම් හේතුත්වය දරාගෙන. තත්නානි අධික බුද්ධාන වහන්සේ වටිනා ශ්‍රේෂ්ඨ ධර්මයකට සාහිදී වාසනා ශක්තිය සම්මනාටම අවස්ථාව ලබාගන්නේ නැතිනම් ඒ සාධර්ම දේශනාවන් පිටිකාරයේ විනාඩියකට යනවා එතකොට තවත් දේශනා කරන අවස්ථාව ලබාගන්නේ නැහැ ආයේ සීමිතව තිබෙන නිසා නිසා මේ දේශනාවන් පිළිබඳව ආකාරයෙන් දේශනා කරනවා නම් එකේ අර්ථය ගත්තොත් විශාල අර්ථයක් සර්වඥයන් වහන්සේ වෙනුවෙන් අපිට සිහිපත් කරන්න වෙනවා. සාසන ධර්මය අනුබලව ඒ නිසා මේ අවස්ථාවේදී අපි සිහිපත් කළ මුතවේදී සිහිපත් කළ මේ කුසල ශක්තිය අපි නැවත නැවත ආවර්තනා කරමින් නැවත නැවත භාවිතා කරමින් නැවත සිදු කරමින් අපි මේ සිද්ධ කරන්නේ සාමාන්‍ය ශ්‍රේෂ්ඨයි කුසල ධර්මයක්. ඒ නිසා මේ ධර්ම ශ්‍රවණය කිරීමේදී අපේ සම් සම්මා දිට්ඨිය පෙරදරි කරගෙන මේ වාගේ ධර්මයන් ශ්‍රවණය කරලා අපට කවදා නමුත් ආර්ය සත්‍ය අවබෝධ කරගන්න ලැබෙනවා කියන සිත පහළ වෙනවා නම් අන්න එතන සම්මා දිට්ඨි ප්‍රඥාව ලැබෙනවා. ඒ වගේම මේ ධර්මයන් ශ්‍රවණය කරන අපි ඒ ධර්මයේ අනුව ඒ වස්තුන් කෙරෙහි ධර්මයක් නැතුව සියලු සත්‍යයන් කෙරෙහි මෙත්තා සමද සිටින් සියලු සත්‍යයන් කෙරෙහි කරුණාවෙන් වාසය කරනවා නම් සම්මා සංකප්ප කියන මාර්ගයෙන් හැදෙනවා. මේ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ශ්‍රවණය කරන කාලය තුළ බුදු කීම තේනම් කීම හිසතන කීම පරසවදන කීම කියන මේ වචන වලින් දෙකලා සාවධානව සම්මා වාචාවෙන් යුක්තව සිහිනුවණින් යුක්තව ධර්ම ශ්‍රවණය කිරීමෙන් සම්මා වාචා කියන මාර්ගයෙන් වැඩෙනවා. මේ පාරේ තුළ කාණගාත දත්තාදාන කාමයේ විචාචාර කියන මේ වැරදිවලින් දෙකලා තමන්ගේ පය සතර ඉරියව්වෙන් ඉතිරියවට වාඩි වෙලා ධර්මස්කවණය කරා නම් එතන සම්මා කම්මන්ත කියන මාර්ගාංගයේ වැඩෙනවා. ඒ වගේම මේ කාලයේ තුල මේ අත්තාකාරය වැරදිවලින් විනාශ වෙලා තමන්ගේ දෙහෙමෙච්චමින් තමන්ගේ ජීවිතය පවත්වා ගැනීමෙන් ධර්මස්කවණය මේ කුසලයේ මේ කාලයේ තුළ සම්මා ආජීවයෙන් යුක්තව වාසය කරපු නිසා සම්මා ආජීවයෙන් යුක්ත වෙනවා. මේ කාලයේ තුළ සමන්ගේ සංකාණයෙහි උපදනාවෝ පිළිසියන් යටපත් කරන තිබුණා නම් ඒ වගේම රූපන්නාවෝ අවසර චේතනාවන් උපදවමින් පිටියනවා. උපන්නාවෝ කුසල ධර්මයන් වඩා වර්ධනය කරමින් සිටියනවා. නූපන්නාවෝ කුසල ධර්මයන් සත්‍තාව උපදවා ගන්නවා. සම්මා ව්‍යායාමයෙන් යුක්තව වාසය කළා වෙනවා. ඒ වගේ මේ කාණේ තුළ සිහිනුවණින් යුක්තව ධර්ම ශ්‍රවණය කළා. කුංජිත පහළවගෙන සම්මා සතිය කියන මාර්ගය වැඩෙනවා. දේශවන්‍ය මාර්ගයෙන් විසිරීගත් සිතකින් නෙවෙයි සමාජ රූපිතකින් ධර්මයේ සමන්වදන ඒ මොහොතපාසා සම්මා සමාධිය වැඩෙනවා. ඒ නිසා මේදී මුල් ආස්ථාවකදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සිදුවෙන සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මාර්ගයන් ගැන දස පුණ්‍යයන්ගේ ආරම්භයකට කිං සමන්නාගත උතුම් මංගල කරුණකින් සමන්නාගත අවස්ථාවකපත් වෙනා ධර්මශ්‍රවණයේදී මේ උතුම් කුසලයන් අනාගත බුද්ධ ශාසනයේදී ධර්මශ්‍රවණයේදී ලැබෙන ඔක්කොම දැනසිල්ලේ නිවන් අවබෝධ කරගන්න සෑම දිනකටම ආශාපත්තිය කරායි වරා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. මේ සෑම දිනාගේම නමින් පරිවර්ගයේ අනුකාර ඥාන බලවල පිටසක්කින් බලාපොරොත්තුෙන් මෙතොර ඒ සබල ඥානී සමෝඥානමේ කුසලයේ පිළියම් මොගල් වෙත්වා සුගත සංඥා සබල බව මේ අපි පටිනාතුන් ශ්‍රේෂ්ඨ ධර්මාස්වරණය කිරීමේ උතුම් කුසල පොය වැඩසටහන ආදී ආගමික කටයුතු පවත්වන මේ සංස්කාරකාරී පවත්වන මේ සත්‍යයේ සාමාජික සමාජිකා පිළිසක උද්ඝාටන මණ්ඩලයට අනවෙන් උපකාර වන සැකනාට මේ උතුම් කුසලයේ මහත්ඵල මහා සංස්කාරක පත්‍යනා සෞභාග්‍ය අනාගතය සඳහා ආකාර දෙවෙනි සාරාණීය උපපින් සම්පිත කරමින් පාරමිතා සම්පත් කරගන්න වාසනාවක් තියෙන දීර්ඝායු නිරෝගී සම්පත්තිය ලැබේවා කියලා අපි මෛත්‍රී ආරම්භණය කරනවා. සමස්ත ලෝකවාසී සියලු සත්‍යයන්ට මේ කුසල අත්පත් වේවා සියලු සත්‍යයෝ නිරුක්කේතාලියෝ Siete años. මේ පරිපූර්ණ පාරමී සුවසේ පාරමී උතුම්පත් කරගෙන බුද්ධාගමේ මහෞෂධයන් වහන්සේලාගේ නිවේ දර්ශන ලෝකෝත්තර